වෛද්‍යවරයෙක් වෙච්ච කෙනා එතෙන්ට යන්න කොච්චර මහන්සි වුණාද? ඉංජිනේරුවෙක් වෙච්ච කෙනා එතෙන්ට එන්න කොච්චර මහන්සි වුණාද? විභාගය ඉතා ඉහළින් සමත් කරගත්ත කෙනා එතෙන්ට එන්න මොනතරම් කැපකිරීම කළාද? ජීවිතේ ධන සම්පතක් හොයාගත්ත කෙනා එතෙන්ට එන්න කොච්චර මහන්සි වුණාද? එහෙනම් මේ ලෞකික දේවල් හොයන්නත් අප්‍රමාණ කැපකිරීමක් කරන්න උනා මෙලව ලෞකික දේවල් හොයන්නේ. මේ එකක්වත් පරම සැපද නෑ. මේ සොයාගත්ත සොයාගත්ත දේෙන් ඇති වුණේ සමහරලාට දුක. ඒවා ඔක්කොම මෙහෙ දාලා යනවා. නමුත් ලෝකේ පරමම සුවය කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා නිබ්බානම් පරමං සුඛං. එහෙනම් මේ සතිපට්ඨාන මාර්ගයෙන් කතා කරන්නේ පරම වූ නිර්වාණ මාර්ගයේ සොයාගෙන යන ක්‍රමයයි. එහෙමනම් ඒ ක්‍රමය මේ ලෞකික දේවල් හොයන්න මෙච්චර දුක් විඳනනම් ඒ සියල්ලට වඩා සිය දහස් ගුණයකින් අමාරුයි ලෝකයෙන් ඈතර යන ක්‍රමය හොයාගන්න එක. ඒතරම් ඒතරම්ම පහසු වෙන්නේ නැහැ පහසු නම් අපි මෙච්චර කල් සංසාරේ එන්නේ ඉන්නේ නැහැ. ඒ නිසා ඒ කාරණාව කල්ප ලක්ෂ ගණන් පෙරම් පුරපු මහෞත්මයන්න් වහන්සේලාටත් පහසුුනේ නැහැ. එනතුන අපේ ශාසනයේ හිටියා දිවස් ලාභීන් අතර අගතනතුර ලබාපු මහරහතන් වහන්සේ. කවුද දිවස් ලාභීන් අතර අගතනතුර ලැබුවේ? අනුරුද්ධ මහරහතන් වහන්සේ. මෙන්න මේ තනතුර ලබලා සම්බුද්ධ ශාසනයක රහත් වෙන්නේ මහා කල්ප ලක්ෂයක් පෙරම් පිරුවා. මේ කාරණා හරි ගැඹුරින් අවධාරණයට ගන්න ඕනේ. මහා කල්ප ලක්ෂයක් පෙරම් පිරුවා බුද්ධ ශාසනයක දිවස්ලාභීන් අතර අගතනතුර ලැබලා සංසාරයෙන් එතර යන්න. එහෙම පාරමිතා පුරපු මහා පුරුෂෝත්තමයන්න් වහන්සේ තමන් ඒ තනතුර සාක්ෂාත් කරගන්න අන්තිම භවයේ අන්තිම භවයේ ඉපදිලා රහත් බව ලබන්නේ මාස 10ක් මාස 10ක් පුදුම දුකක් වින්දා. උන්වහන්සේ මාස 10ක් විඳපු දුක පින්නතේ අපිට ජීවිත කාලෙම විඳින්න බෑ. තීරණය කරනවා මම රහත් වෙනකන් ඉරියව් දෙකයි පවත්වන්නේ කියලා. මොකද ඉරියව් දෙක? ඇවිදිනවයි ඉඳ ගන්නවයි. එතකොට නිදියෑවේ නැද්ද? ඒක ප්‍රතික්ෂේප කළා. මාස 10ක් සක්මනයි වාඩි වීමයි විතරයි අදිෂ්ඨාන කරන්නේ. වාඩි වීමත් අපිට නම් gedare පුටුවේවත් වැඩි වෙලාවක් කෙලින් ඉන්න බෑ. ඒ හින්දා එක්ක හාන්සි පුටුවක් නම් අපි හාන්සි වෙනවා. හාන්සියක් නැති පුටුවක නමුත් අපි ටිකක් කය පුටුවේ ඉස්සරහට අරගෙන හරි කොන්ද නැමෙන්න ඇරලා හරි ඇඳට හේතු වෙනවා. අපිට කෙලින් ඉන්න හරි අමාරුයි. නමුත් මේ අදිෂ්ඨානේ වාඩි වෙනවා කියලා කියන්නේ එහෙම හේතුවක්වත් නම් නැහැ අංශක 90ට විතරයි හේතු වෙන්නේ. අංශක 90න් එහාට හේතු වෙන්නේ මාස 10ක් නැවත නැවත ආවර්ජනය කරලා බලන්න මොන විදිහේ පරිත්‍යාගයක්ද ඒක කියලා. මේ නිකන් කෙනෙක්ද? කල්ප ලක්ෂයක් පෙරම් පුරාපු කෙනෙක් මේ. එතකොට අපි කවුද කියලා හිතන්න සිද්ධ වෙනවා. අපි මේ හිතන විදිහට මේකෙන් එතර යන්න පුළුවන් වෙයිද කියලා අපිට හිතන්න සිද්ධ වෙනවා. මේ අනුරුද්ධ මහරහතන් වහන්සේගේ ස්වභාවය ඊළඟට සඳහන් කරනවා අනුරුද්ධ මහරහතන් වහන්සේ එහෙම වෑයම් කළා මහා කල්ප අසංඛ්‍ය එක් අසංඛ්‍යයකුත් කල්පලක්ෂයක් අනුරුද්ධ මහරහතන් වහන්සේ කල්ප ලක්ෂයයි. අග්‍ර ශ්‍රාවකෙක් වෙන්න මහා කල්ප අසංකේයකුත් තවත් කල්ප ලක්ෂයක් පෙරපුරන්න ඕනේ. අරට වඩා මොන තරම් කටුකද? එහෙම පෙරම් පුරපු මුගලන් මහරහතන් වහන්සේ හත් දවසක් සක්මන විතරයි ආරම්භ කරන්නේ. දිවා රාත්‍රී දෙකේම සක්මන් කරනවා. නැවැත්මක් ඇත්තෙම නෑ. මොන පෙරුම් කිරීමක් පුරාපු කෙනෙක්ද? හත් දවසක් සක්මන් කරලා තමයි උන්වහන්සේ තෙන්ට එන්නේ. වෙනදිනේ ඒ තරම් විශාල කැපකිරීම කරලා තියෙනවා. එතකොට අපිට තේරෙනවා අපි ලෝකෙන් එතර යන්න මොන වගේ කැපකිරීමක්ද කළේ කියලා. දවසේ පැය 24ක් තියෙනවා. පැය 24න් අදරන් අපි පින්නතුන් පැය 3ක් බණ අහනවා. ඒත් පැය 24න් පැය 3යි. එතකොට ලෝකෙන් එතර යන පැත්තට යෙදිලා තියෙන්නේ පැය 24න් පැය 3යි. ඉතුරු පැය 21ම තියෙන්නේ ලෞකික පැත්තටයි බර. ඉතින් එහෙම කටයුතු කරන අපිට මේ ගමනෙන් එතර යන්න කොහොම කටයුතු කරන්න වෙයිද එහෙනම් මේ කාරණාව මොනතරම් අමාරුද කියන තැන අපි ඉඳ සිද්ධ වෙනවා. ඊළඟට පින්නතේ මේ දානය, සීලය, භාවනාව ආදී මේ දස පාරමිතා මේ දස පාරමිතාව මනාව ක්‍රියාත්මක කරලා සම්පූර්ණ කරලා තියෙන උතුමන් කොයිතරම් වෙහෙසිලා තියෙනවද අවිතාම දානය සම්පූර්ණ කරලත් නැහැ. සීලය සම්පූර්ණ කරලත් නැහැ. භාවනාව සම්පූර්ණ කරලත් නැහැ. එහෙමනම් මොන විදිහේ වෙහෙසීමක් අපිට තව අනාගතේ ඉතුරු වෙලා තියෙනවද? ඊතර මේ හෙට හෙට හෙට මේ ජීවිතෙන් අනිද්දට ඒක කරගන්න පුළුවන් වෙයිද එතකොට අපිට? වීරිය තියෙන පුජ්‍යලයකට තෙන්ට යන්න බැරි නෑ. සතිපට්ඨානය හරියටම ප්‍රගුණ කරගත්තොත් ඒක කොච්චර පහසුද කියන කාරණාවක් මේ දේශනාව සාකච්ඡා කරමු. හැබැයි ඉතින් ඒකට කොයිතරම් වීර්යයක් ඕනේද කියන කාරණාවට මේ ටික මතක තියාගන්න ඕනේ. එන භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා මේ නාගසේනයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගෙන් පස්සේ පුදුම ධර්මතරයි පුදුම ත්‍රිපිටකතරයි නාගසේනයන් වහන්සේට ආචාර්යයන් වහන්සේ කියනවා ආයුෂ්මතුනි ඔබ මේ ත්‍රිපිටකයම දරනවා මුළු ත්‍රිපිටකයම අට කතාවත් එක්ක සම්පූර්ණ පුදුම ධර්ම ඥානයක් තියෙනවා. මිලිඳු රජුරුත් එක්ක වාද කරන්නනේ උන්වහන්සේ උපද්දව ගත්තේ. කෝටි 100ක් මහරහතන් වහන්සේලා දෙව්ලොව වැඩලා තමයි නාගසේන දිව්‍ය පුත්‍රයාට ආරාධනාවක් කරන්නේ මනුස්ස ලෝකෙට එන්න කියලා. කෝටි 100ක් මහරහතන් වහන්සේලා. එහෙනම් කෝටි 100ක් මහරහතන් වහන්සේලා ගියේ නෑ මිලිඳු රජුලුත් එක වාදෙට. ඒකට සුදුසු පුජ්‍යලයා ගෙන්න ගන්න දෙවලෝ වැඩි ඒකයි. ඉතින් ඒ නිසා ආපු කෙනෙක්. එහෙනම් එසේ මෙසේ ඥානයක් නෙමෙයිනේ තියෙන්නේ. එහෙනම් මුළු ත්‍රිපිටකයම දරණ වට කතාවත් එක්ක. ගුරුවරයා සඳහන් කරනවා නාගසේන ඔබ හරියට අනුන්ගේ හරක් බලනවා අනුන්ගේ ගවය බලනවා ත්‍රිපිටකයම දරනවා. නමුත් තව යායුතු මාර්ගයට ඔබ ආවේ නැහැ. ධර්මයේ දන්නවා ඔබ ප්‍රයෝජන ගත්තේ නැහැ ඒකෙන් තව. අන්න ඒකයි කියන්නේ අනුන්ගේ හරක් බලනවා වගේ කියලා. හැබැයි ඒ වෙලාවේ කියනවා ස්වාමීනි ආචාර්යයන් වහන්සේ මට එක රැයක් දෙන්න කියලා. එක රැයක් මට එක රැයක් දෙන්න. එදා රාත්‍රී අප්‍රමාණ වෑයම් කළා. අලියම් කාලේ වෙනකොට උන්වහන්සේ අති උතුම් මහරහත් බෝධිය ලබා ගන්නවා. ඒකයි මම කියේ මහා පුණ්‍යවන්තයන්ට මහා වීරයන්ට ඒකේ තරම් දෙයක් ඒ තරම් දෙයක් නෙවෙයි කියලා. නමුත් ඒ වෙලාවේ උන්වහන්සේ මේ දාන සීල භාවනා කියන සියල්ල පෙර සංසාරයෙන් සම්පූර්ණ කරලා සම්පූර්ණ කරලා තිබුණේ. ඊළඟට සියලු අභිඥා සහිතව අෂ්ට සමාපatti සහිතවයි ඒ රහත් භාවය ලැබී සියලුම අභිඥා සහිතයි. ඊළඟට මේ කාරණාවේ ගැඹුර තවත් පැහැදිලි කරනවා පඬිතු සාමණේරයන් වහන්සේ. මම හැමදෙනෙක්ම අහලා තියෙනවා. අවුරුදු 7යි වයසේ. සරියත් මහරහතන් වහන්සේ ළඟ පැවිදි වුණා. තමන්ගේ ආචාර්යයන් වහන්සේත් එක්ක පින්ඩපාති වැඩියා ජීවිතේ පළවෙනි වතාවට පැවිදි කරවලා හත් දවසක් දෙමව්පියෝ එතන ඉඳලා දන් දුන්නා. අටවෙනි දවසේ දන් දෙන්න කෙනෙක් නැහැ. ඒ නිසා රාතන් වහන්සේ පොඩි ස්වාමීන් වහන්සේට කතා කරුවා පින්ඩපාති වැඩි කියලා. ඉතින් වඩින ගමන් මේ මගතොට දැකපු දේවල් මගට යනකොට හම්බුණා ඇලක්. වේල්ද වේල්ද ගැන ප්‍රශ්න වැලක් ඇහුවා කාගෙද මේ ප්‍රශ්න අහන්නේ ශරීරත් මහරහතන් වහන්සේගෙන් අවුරුදු 7ක ළමයෙක්නේ අවුරුදු 7ක ළමයෙක් මොන වගේ ප්‍රශ්න අහනවද කියලා මේ හැම කෙනෙක්ම දන්නවා ස්වාමීනි මේක මොකද්ද ආයුෂ්මතුන් ඒක වේල්ද ස්වාමීනි වේල්ල එන්නේ කොහේ ඉඳලාද සාමනීර වේල්ල එන්නේ වැවේ ඉඳලා ස්වාමීනි වේල්ල යන්නේ කොහාටද වේල්ල යන්නේ වෙලට ස්වාමීනි වේල්ලේ මොනවද යන්නේ? වේල්ලේ යන්නේ වතුර. වතුර වෙලට ගිහිල්ලා මොකද කරන්නේ? වතුර වෙලට ගිහිල්ලා තමයි ගොවියෝ කුඹුර හාන්නේ. ස්වාමීනි කුඹුරු හාලා ඒගොල්ලෝ මොකද කරන්නේ? මේ වාගේ ප්‍රශ්න ගොඩක් අහනවා. අහනකොට උන්වහන්සේ කල්පනා කරනවා මේ වේල්ල වැවේ ඉඳලා වෙලට යනවා. එතකොට මේ වේල්ලට හම්බ වෙනවා කඳුත් හම්බ වෙනවා පල්ලමුත් හම්බ වෙනවා. නමුත් වේල්ල යන වතුර කඳ නැගලා පල්ලමේ බැහැලා ගල් අස්සෙන් මුල් අස්සෙන් රිංගලා යා යුතු තැනට ඒ වතුර ටික යනවා. එහෙමනම් මම මත් එහෙම හිතුවා. තව ටිකක් දුර යනකොට හම්බ වුණා වඩු මඩුවක්. ස්වාමීනි මේක මොකද්ද? වඩු මඩුවක්. මොකද එතන කරන්නේ? ගස් කපලා, ලී ඉරලා, ඒලි ගෙනල්ලා වඩුවට කැමති විදිහට ඇද කරලා, හැඩ කරලා, නම්මලා, දිගෑරලා, රවුම් කරලා අලංකාර කර කර ගෘහ භාණ්ඩ හදනවා. ජලයට සිත්පිත් තියනවද කියලා හුව නැහැ කිව්වා. ලෑල්ලට හිත්පිත් තියනවද ලෑල්ලටත් හිත්පිත් නැහැ ලී වලටත් හිත්පිත් නැහැ. ඒකත් මතක තියාගත්තා. තව ටිකක් යනකොට හම්බුණා කම්මලා. එතන යකඩ වැඩ. යකඩ බොහොම හයියයි. ස්වාමීනි මේ කම්මලා. කම්මලා කිව්වට පස්සේ ස්වාමීන් කම්මලේ මොනවද කරන්නේ? මෙතන කරන්නේ යකඩ කපනවා, යකඩ නමනවා, යකඩ තලනවා, යකඩ දිගාරිනවා. මේ තද යකඩ යකඩ වැඩ කරන කෙනා Tamanට ඕන ඕන හැටියට හරවලා ලස්සන ලස්සන නිර්මාණ කරනවා. ස්වාමීන් යකඩ වලට හිතක් නැද්ද? යකඩ වලට හිතක් නැහැ. හිත පිට නැති ජලය යායුතු තැනට යනවා. හිත පිට නැති ලී. නමුත් ඒ ලීයෙන් කල යුතු දේවල් වඩුවා විසින් ලීය හික්මෝල කරනවා. හිත පිට නැති යකඩ යකඩ වැඩ කරන කෙනා විසින් ඒ යකඩ Tamanට ඕන හැටියට හරවලා හදා ගන්නවා. දෙයියනේ මේ එකකටවත් හිත පිට නැහැ. නමුත් මට තියෙනවා හිතක්. හිතක් තියෙන මම මේ හිත මට ඕන හැටියට හදාගන්න නැතුව මොනවද මේ කරන්නේ? නතර වුණා. ස්වාමීනි මම අද පින්ඩපාතේ වටින්නේ කිව්වා. අවුරුදු 7යි වයස. ඔබ වහන්සේගේ පාත්‍රා සිවුරු ඔබ වහන්සේ ගන්නවා නම් මං ආපහු කුටියට යනවා. කාටද මේ එසේ මෙසේ කෙනෙකුටද කියන්නේ? සරියුත් මහරහතන් වහන්සේට. ඔබ අකමැති නම් මගේ පාත්‍ර සිවුරු මට දෙන්න. ඉල්ලගත්තා. ස්වාමීනි මම යනවා ශ්‍රමණ ධර්මයේ සම්පූර්ණ කරන්න. ස්වාමීනි මට දානි ටිකක් ගේනව නේද කියලා තැවුවා. ඒ වෙලාවේ රහතන් වහන්සේ කුටි යතුරු දෙනවා. මේ යතුරු ගෙනහිලා කුටි ඇරලා ඇතුළට වෙලා ශ්‍රමණ ධර්මයේ පුරන්න. මොකද තීර්ථකයෝ එහෙම හරියට කරදර කරන්න පුළුවන්. උන්වහන්සේ ඇවිල්ලා පල්ලංකේ අතුරලා රහතන් වහන්සේගේ කුටිය ඇතුලේ වාඩි වෙනවත් එක්කම ශක්‍ර දේවේන්ද්‍රයන්ගේ ආසනේ රත් වුණා. බැලුවා මොකද්ද කියලා. බලනකොට හත් අවුරුදු පඬිතු සාමණේරියෝ ශ්‍රමණ ධර්මයේ සම්පූර්ණ කරන්න ඇවිල්ලා ඒ වෙලාවේ සතරවරන් දෙවියන්ට කතා කරලා කීවා මහරහතන් වහන්සේගේ කුටිය ගාව කුරුල්ලු කොබියු හරියට ඉන්නවා. පඬිතු සාමණේරයන්ට ඉඩ දෙන්න. කුරුල්ලු ඔක්කොම පන්නන්න ගිහින්. ඒ පණිවිඩය දීලා සක්‍රදේවේන්ද්‍රයන් වහන්සේත් එනවා. කුල්ල පන්නලා ආරක්ෂාවට ඉන්න කීව හතර මුල්ලි. රහ සක්‍රදේවේන්ද්‍රයන් වහන්සේත් ඇවිල්ලා දොරකඩ හිට ගන්නවා. ආරක්ෂාවට. භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව බුදු ඇසින් දකිනවා. භාග්‍යතුන් වහන්සේ කල්පනා කරනවා. පඬිත සාමණේරයන්ට උදේවරුේ රහත් බව ලැබෙනවද? ලැබෙනවා. නමුත් ලැබෙන්න කලින් සරියුත් මහරහතන් වහන්සේ පිණ්ඩපාත කරගෙන ඇවිල්ලා කතා කරනවා. භාග්‍යතුන් වහන්සේ මේ රහත් බව ලබන කෙනාට මොන තරම් අනුග්‍රහයක් දක්වද? තීරණය කළා රහත් වෙන්න පින් තියෙනවා. පස්සට කල් දාලා බෑ. උදේ වරුවේම රහත් කරන්න ඕනේ. චාරිපුත්ත මදක් නවත්තන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේත් වැඩලා මේ කුටියේ දොරකඩ සුගත මහ චීවරේ එළලා භාග්‍යතුන් වහන්සේ දොරට හේතු වෙලා වැඩ ඉන්නවා. පඬිත සාමණේරයෝ ඒ මොකවත් දන්නේ ඇතුළට වෙලා ශ්‍රමණ ධර්මයේ පුරනවා. රහතන් වහන්සේ පින්නපාති කරගෙන එනවා. හැබැයි විශේෂ ඉල්ලීමක් කරනවා ස්වාමීනි මට නිකන් බක්නම් එපා. නිකන් දානේ ටිකක් එපා. මට රේමසුයි අල්හාල් බතු යෝනි කියලා කියන්නේ. ඒකත් ලැබෙනවා. එතකොට කියනවා මහා පඬිත කතාවක් ඊට පස්සේ තමයි යතුරු දෙන්නේ. රහතන් වහන්සේ අහනවා මට ඉල්ලන්න බෑනේ සාමනේරි. මට ලැබෙයිද? ප්‍රේමසුයල්හාලි. ඒ වෙලාවේ කියනවා ස්වාමීනි ඔබ වහන්සේගේ පිනට හම්බුනේ නැත්තම් මගේ පිනට හම්බෙනවා කියලා. ඒ වෙලාවේ තමයි තීරණය කරන්නේ මේ ලේසි පඬිතෙක් එහෙම නෙවෙයි කියලා. ඒ වෙලාවේ තමයි යතුරු දෙන්නේ. ඉතින් රහතන් වහන්සේ දානෙත් සිඟාගෙන වඩිනවා. බුදුරජාණන් වහන්සේ දකිනවා. නමුත් තාම රහත් වෙලා නැහැ. ඇවිල්ලා කතා කරුවොත් රහත් වෙන්නෙත් නැහැ. ඊ ධ්‍යානෙ බෙදෙනවනේ. ඈතින් වඩිනකොට සරියොත් මහරහතන් වහන්සේගෙන් ප්‍රශ්න කීපයක් අහනවා බුදුරජාණන් වහන්සේ ආහාරය ගැනමයි අහන්නේ. සරියොත් මහරහතන් වහන්සේ මේ ප්‍රශ්න වලට උත්තර දෙනවා. සරියොත් මහරහතන් වහන්සේගෙන් භාග්‍යතුන් වහන්සේ ප්‍රශ්න අහනවා. ඒකත් පඬිතු සාමණේරයන්ට ඇහෙනවා. භාග්‍යතුන් වහන්සේ අහන ප්‍රශ්න වලට තමන්ගේ ආචාර්යවරයා උත්තර දෙනවත් පඬිතු සාමණේරයන්ට එනවා. ශරීර මහරහතන් වහන්සේ හතරවෙනි ප්‍රශ්නෙට උත්තර දෙනවා. දීලා නිමා වෙනවත් එක්කම ඒ ප්‍රශ්න හතරයි උත්තර හතරයි මූලික කරගෙන පඬිතු සාමණේරිය කුටිය ඇතුලේ රහත් වෙනවා. එහෙනම් මේ මේ මහා පුණ්‍යවන්තයෝ සසර අප්‍රමාණ පුණ්‍ය කරගෙන ඇවිල්ලා ඒ ලබාගත් තත්ත්වය. එහෙමනම් එහෙම වීරිය වඩාගෙන වඩාගෙන ආපු කෙනෙකුට මේ මාර්ගය බොහොම පහසුයි. එහෙනම් වීර්යයක් වඩලා නැතුව නැති කෙනෙකුට ඒක ටිකක් ගැඹුරුයි. නමුත් ඉතින් අපිත් කවදා හරි මේ වීර්ය වඩන්න පටන් ගන්න මේපේ කවදා හරි මේ සංසාරය ඉවර වෙන්න මේපේ. ඉතින් මේ රැස් වෙන බුදු පිරිස එමනම් මේ වීර්ය වඩන්න මේ වීර්ය වඩන්න තීරණය කරපු අය. ඒකට මග කියන්න පාර කියන්න සංසාරේ මහා කල්යාණ මිත්‍රව ලබන්නේ මේ පිරිසත් මහලොකු මහලොකු පින් කරලා තියෙනවා. එහෙනම් ඔබ අතර බොහෝ අය ඉදී මේ දේවිතෙන් ඒ වීරිය මම ආරම්භ කරනවා කියලා තීරණය කරන අය. නිසා අපිට කවදා හරි මේ වීරිය අපිට ආරම්භ කරන්න වෙනවා. ඊළඟට සඳහන් කරන පින්නතර මේ දාණය දෙන පිළිවෙල මම ඒකයි සඳහන් කරේ මේ මේ මුල ඉඳලම මේක සාකච්ඡා කරුවේ නැත්තම් පස්සේ අඩුපාඩු වෙනවා. දානය දෙන පිළිවෙල. ඒ දානය දෙන පිළිවෙල කියලා සාකච්ඡා කරාම ඒ පිළිවෙලේ සැකසීමේ හෝ ගෞරවයේ අල්ප මාත්‍ර හෝ වෙනසක් සිද්ධ වෙනවා නම් ඒ වෙනස නිර්වාණගාමී මාර්ගයට බලපානක් ඇති කරනවා. සැකසීමේ සහ ගෞරවයේ විධානයේ සකස් කරන හැටි අපි ගාව දන් දෙනකොට ඇති වෙන ගෞරවය ඊළඟට සීලයේ අඩුපාඩුව අනුපූර්ව ප්‍රතිපත්තියක් ඔස්සේම ගමන් කරලා රහත් වෙන උතුමන්ගේ විවිධත්වයක් තියෙනවා. මනාව අනුපූර්ව ප්‍රතිපත්තියක් මේ ශාසනයේ තියෙනවා. මොකද අනුපූර්ව ප්‍රතිපදාව කියලා කියන්නේ? සීල, සමාධි, ප්‍රඥා. මන අනුපූර්ව ප්‍රතිපදාවක් තියෙනවා. සීලය නැත්තම් සමාධිය එන්නේ නැහැ. සමාධිය වැඩුණ නැත්තම් ප්‍රඥාව ලැබෙන්නේ නැහැ. ඉතින් මේ ඔක්කොම පැත්තක තියලා සීල කියපු තැන මුලම තියෙනවා දානෙ. මේ ඔක්කොම පැත්තක තියලා ප්‍රඥාව විතරක් හොයන්න දැඟලුවාට ඒක සාර්ථකද එතකොට? අද භාවනා කරන්න කියලා ලෑස්ති වෙන බොහෝ දෙනා දානයයි සීලයයි ඒවා ඔක්කොම අමතක කරලා. ඒවා ඔක්කොම අමතක කරලා ප්‍රඥාව විතරක් වඩන්නයි උත්සාහ කරන්නේ. ඉතින් කොහෙද සම්පූර්ණ වෙන්නේ? පින්නතේ උපාලි මහරහතන් වහන්සේ අපේ ශාසනයේ විනය දරයන් අතර අග්‍රස්ථානය දුන්නේ උන්වහන්සේට. අපේ භාග්‍යතුන් වහන්සේගෙන් දවසක් ඇවිල්ලා ඇහුවා ස්වාමීනි ශ්‍රමණ ධර්මයේ සම්පූර්ණ කරන්න මං ඈත වනාන්තරයකට යන්න තීරණය කළා. භාග්‍යතුන් වහන්සේ උත්තර දුන්නේ නැහැ. හොඳයි උපාලි. එහෙනම් කර්මස්ථානයක් අරගෙන අරණ්‍ය ගත වෙන්න කියලා දේශනා කළේ නැහැ. ප්‍රතිපදාව හැමෝටම භාවනාව වැඩෙන තැනක් එනවා. වැඩෙන වෙලාවක් එනවා. ඒක අපිට මේ සතිපට්ඨාන සූත්‍රයේ හම්බ වෙනවා. කුරු රට වාසීන්ටයි මේ දේශනාව කරන්නේ. එතනදී අපිට ඒක ගැන ටිකක් සාකච්ඡා කරන්න ඉඩ එනවා. ඍතු භෝජනය කියන්නේ මොකක්ද කියලා. සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ උපාලි යන්න එපා කියලා නෙවෙයි. උදාහරණයක් දේශනා කරනවා. උපාලි මහරහතන් උපාලි ස්වාමීන් වහන්සේ ඇවිල්ලා ඇහුවා තාම රහත් වෙලා නැහැනේ. ස්වාමීනි මම භාවනා කරන්න කැලේට යන්න තියෙන එක ආරණ්‍යෙට ආ කීවෙත් නැහැ එපා කීවෙත් නැහැ උදාහරණයක් දේශනා කරන උපාලි ඇතෙක් ඉන්නවා මේ ඇතා හැමදාම නාන්න යනවා විලකට මේ විලට ගිහිල්ලා මෙයා වතුරේ බැහැලා හොඳට සෙල්ලම් කරනවා තනියම වතුරේ සෙල්ලම් කරනවා වතුර හොඳට ගන්නවා ඇඟට දා ගන්නවා ඔළුවට දාගන්නවා, ඉහළ විදිනවා, නෙළුම් මල් කඩාගෙන කනවා, නෙළුම් මල් ගලව ගලව කනවා. එයාට ඍෂිසේ එයා වතුරේ ජීවත් වෙනවා. හැමදාම මේ යථා නාන වේලාවට විලගාවට එනවා හිවලෙක්. හිවල මේක දිහා බලාගෙන කල්පනා කළා මෙයාගේ ජලස්නානී කොච්චර ලස්සනද. මමත් මෙයා වාගේම ජල ක්‍රීඩා කරන්න ඇතා ගියාට පස්සේ ඇවිල්ලා හිවලත් බැස්සා. හිවලට පුළුවන් වුණාද ඇතාට වෙච්ච කරන්න පුළුවන් කිසි දෙයක් කරන්න. පළවෙනි පාර යට ගියා උඩාව දෙවෙනි පාර යට ගියා උඩාව තුන්වෙනි පාර උඩාවේ මැරිලාමයි. ඇතාට කරන්න පුළුවන් දේ හිවලට කරන්න බෑ. එහෙමනම් භාග්‍යතුන් වහන්සේගේ මේ උදාහරණය උපාලි මහරහතන් වහන්සේ අපි වායි කෙනෙක් නෙමෙයි මහා ප්‍රඥාවන්තයෙක්. අය ඇහුවේ නෑ ස්වාමීනි මං රඤ්‍යගත වෙන්නද කියලා. උපාලි ආරණ්‍යයට යන්න එපා. උඹට කැලේ හරියන්නේ නෑ කියප එක නොකිය කිව්වේ මේ. උන්වහන්සේ අය කැලේට වැඩියේ නෑ භාවනා කරන්න. එහෙනම් එක එක්කෙනාට සුදුසු තැනක් දවසක එනවා. ඒ සුදුසු තැන මේ ලෝකේ කොහේ හරි තියෙනවා. අන්න එතන හරියටම ලැබිච්ච දවසට අපිට වේගෙන් එතෙන්ට යන්න යන්න පහසුකම් සැලසෙනවා. මේ අනුපූර්ව ප්‍රතිපදාව කියන්නේ ඒකටයි. මොකද දානයයි සීලයයි ඊළඟට දාන සීල භාවනා. ඒත් සීලේ තියෙන තැන සමාධිය වැඩෙනවා. සමාධියක් වැඩෙනකොට ප්‍රඥාවක් දියුණු වෙනවා කියන්නේ භාවනාවක් වැඩෙනවා. එහෙනම් මේ දානයේ ඉඳලම එන්න ඕනේ. අනුපූර්ව ප්‍රතිපදාවක් සංසාරේ පාරමිතාවල් හැටියට ප්‍රගුණ කරගෙන ආපු රහතන් වහන්සේලාගේ තියෙනවා විවිධ උසස් පහත්කම්. රහතන් වහන්සේ කියන තැන උසස් පහත්කම් නැහැ. භාග්‍යතුන් වහන්සේට වඩා පසේ බුදුරජාණන් වහන්සේ පහළයි. පසේ බුදුරජාණන් වහන්සේට වඩා අග්‍ර ශ්‍රාවකයෝ පල්ලෙහි. අග්‍ර ශ්‍රාවකයන්ට වඩා අසු මහ ශ්‍රාවකයෝ පල්ලෙහි. අසු මහ ශ්‍රාවකයන්ට වඩා පල්ලෙහින් තව මහරහතන් වහන්සේලා බොහොම බොහොම හිටියා මේ රහසේ රහතන් වහන්සේලාගේ එක එක මට්ටම් තියෙනවා. පල්ලහැම රහතන් වහන්සේ ශුෂ්ක විදර්ශක ශුෂ්ක විදර්ශක රහතන් වහන්සේ කියලා කියන්නේ කිසිම 이르දියක්වත් දක්වන්න බෑ කිසිම 이르දි ප්‍රතිහාරයක් දක්වන්න බෑ නමුත් රහතන් වහන්සේ නමක් සසරින්ම මුළු සසරින්ම එතර වෙලා ත්‍රිපිටකධාරී ත්‍රිපිටකයම දරනවා 이르දි දක්වන්න බෑ නමුත් රහත් කියන වචනයෙන් සරියුත් මහරහතන් වහන්සේත් රහත් මේ ශුෂ්ක විදර්ශකයන් වහන්සේත් රහත් නමුත් එක එක මට්ටම් මට්ටම් මට්ටම් මට්ටම් තිබුණා භික්ෂුණීන් වහන්සේලා අතරත් එහෙමයි එක එක එක එක ප්‍රඥාවේ ඊර්ධි ප්‍රාතිහාරයේ මේ හැම දෙයකම මට්ටම් තිබුණා අප්‍රමාණ වූ ඊර්ධින් තිබුණා අපේ ශාසනයේ හිටිය පින්නතේ චිර රාත්‍රඥ භික්ෂුණීන් වහන්සේලා අතර අගතන තනතුර අගතනතුර දැරුවේ කවුද? මහා ප්‍රජාපති ගෞතමින් වහන්සේ. භාග්‍යතුන් වහන්සේගේ පුංචි අම්මා. අවුරුදු 120යි. ආයු සංස්කාර අතහරින්න තීරණය කළා. තීරණය කරලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා ස්වාමීනි දැන් ඉතින් අවුරුදු 120ක් ජීවත් වුණා. ආයු සංස්කාර අතහරින්නයි තීරණය. ඊට කලින් භාග්‍යතුන් වහන්සේට යමක් කියලා මගෙන් වෙච්ච වැරදි ටිකක් තියෙන ඒවට සමාව අරගෙන යණ්ඩයි මේ ආවේ. මොනවද මේ යමක් කියනවා කියලා කියන්නේ? ස්වාමීනි ඔබ වහන්සේ දැක්කනම් යම් කෙනෙක් ඔබ වහන්සේ දැක්ක කෙනා මහා පුණ්‍යවන්තයි. ඔබ වහන්සේ ඇසුරු කරන්න ලැබුණා නම් යම් කෙනෙකුට ඒ කෙනා මහා පුණ්‍යවන්තයි. ඔබ වහන්සේගෙන් බණ ඇහුවනම් යම් කෙනෙක් එයා මහා පුණ්‍යවන්තයි. ඔබ වහන්සේ ළඟ හික්මුණා නම් යම් කෙනෙක් ඔහු මහා පුණ්‍යවන්තයි. ස්වාමීනි මම ඒ අවස්ථා සියල්ලම සම්පූර්ණ කළා. දැන් මේ කාරණාවත් ඔබ වහන්සේ දැක්කනම් යම් කෙනෙක් ඔහු මහා පුණ්‍යවන්තයි. එතකොට අද භාග්‍යතුන් වහන්සේ දකින්න බෑද? පුළුවන්. කොහොමද දකින්නේ? ධර්මයෙන්. ධර්මයෙන් භාග්‍යතුන් වහන්සේ දැක්කයි. එහෙනම් අදත් ආපහු යනවා ධම්මානු ධම්ම පටිපත්තියේ යෙදෙනවා නම් ඔහු භාග්‍යතුන් වහන්සේ දැක්කාමයි. භාග්‍යතුන් වහන්සේ විසින් ඔහු දැක්කා. ඔහු විසින් භාග්‍යතුන් වහන්සේ දැක්කා. එහෙනම් තාමත් ඒ தત્ත්වේ නැති වෙලා නැති වෙලා නැහැ. ඊළඟට සඳහන් කරනවා උපදින දවසේ මගේ සහෝදරියට අල්ප මාත්‍ර දුකක් නුදුන්නා වූ මහා පුරුෂ ශ්‍රේෂ්ඨයන් වහන්සේ ඔබ වහන්සේ උපදින දවසේ ඔබ වහන්සේගේ අම්මට කිසිම වේදනාවක් දුන්නේ නැහැ ඔබ වහන්සේ. ඉපදුන දා පටන් සකල ලෝක සත්‍යයට අපමණ අනුකම්පාව දැක්වූ නිසා මේ සංසාර ගමන පුරාම මහා කරුණ අනුකම්පාවක් දැක්වූ මහා කරුණිකයන් වහන්සේ ලෝක ධාතුවේ පහළ වූ මහා ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේ. ඔබ වහන්සේ බුදු වෙන බව මන් දන්නේ ඒ නිසා මගේ ඉඳුල් ඔබ වහන්සේට කැව්වා. මම ඔබ වහන්සේගේ ඇඟේ සුවඳ ගැල්ලුවා. මම ඔබ වහන්සේට ආභරණ පැලැන්දුවා. ඔබ වහන්සේගේ අතපය එහාට මෙහාට කර කර ඇඳුම් ඇඳුවා. ඔබ වහන්සේ නාවන වෙලාවේ එහෙන් මෙහෙන් ඇද ඇද ඔබ වහන්සේ නෑවුවා. මේ දේවල් කරපු නිසා මට පව් සිද්ධ වුණා නම් මට සමා වෙන්න කියලා සමාව ඉල්ලුවා. ඉතින් මේ සමාව ගොඩක් කරුණු කියලා ඉල්ලනවා. භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා බුද්ධ මාතාවිනි රහත් වූවන්ට කුමටද සමාවක්? රහත් වූවන්ට සමාවක් නැහැ. નિરර්ථකයි ඒක. සමාව දෙන්න දෙයක් නැහැ. සියලු පව් ප්‍රහීණය කරලා ඉන්නේ. මේ කරුණු කරුණු පැහැදිලි කෙරුවට පස්සේ එහෙනම් ස්වාමීනි මට ආයු සංස්කාර අතහැරලායි මම ඉන්නේ. පිරිනිවන් පාන්න කලින් ඔබ වහන්සේගේ සිරිපතුල මට බලන්න ඕනේ. එදා මං අතක ගා පෝෂණය කරපු සිරිපතුල. සිරිපතුල දික් කළා. මේ සිරිපතුල යට තියෙනවා මංගල ලක්ෂණ. මේ මංගල ලක්ෂණ දිහා හොඳට බැලුවා. බලලා සිරිපා ධාතුවට යටින් හිස තියලා වැඳලා පිරිනවම් පාණ්ඩ පිටත් වෙන්න අහනකොට කියනවා බුද්ධ මාතාවෙනි එහෙම නිකම්ම පිරිනිවන් පාන්න එපා. මේ ලෝකේ කාන්තාවන්ට කරන්න පුළුවන් දේ මේ ලෝකෙට හඬ ගාලා කියලා පිරිනිවන් පාන්න. ඒ නිසා 이르දි ප්‍රාතිහාර්ය දක්වලා පිරිනිවන් පාන්න. කාන්තාවන්ටත් මෙච්චර දේවල් කරන්න පුළුවන් කියලා ලෝකෙට කියන්න කීවා. තීර්ථකයන්ගේ මාන බිඳින්න ඒක කියන්න කීවා. මිත්‍යා දෘෂ්ටිකයන්ගේ මිත්‍යාව බිඳෙන්න ඒක කියන්න කීවා. ඒ වෙලාවේ ගෞතමින් වහන්සේ භාග්‍යතුන් වහන්සේට වැඳලා තලයක් පමණ අහසට නැංගා කියලා සඳහන් කරන්නේ. තව තැනක සඳහන් කරනවා රහතන් වහන්සේලා ගැන කියනකොට තල් ගහක් තරම් අහසට නැගලා බිමට බැහැලා භාග්‍යතුන් වහන්සේට වඳිනවා. තල් ගස් දෙකක් වගේ උසට අහසට නැගලා බිමට බැහැලා වඳිනවා. තල් ගස් තුනක් වගේ අහසට නැගලා බිමට බැහැලා වඳිනවා. එහෙම එහෙම ඉරිදි දක්වනවා. එහෙනම් මෙතන තලයක් කියලා කියන සමහරට එහෙම අර්ථයක් වෙන්නත් පුළුවන්. කෙසේ වෙතත් එහෙම තල දහස් ගණනක් අහසට නැග්ගත් භාග්‍යතුන් වහන්සේට පල්ලෙහින් කියලා බිමට බැහැලා වඳිනවා. ඊට පස්සේ ඉහළ ආසර ගිහිල්ලා දහදාහක් සක්වලට කෝටි ලක්ෂයක් සක්වලට ඇහෙන්න සක්වලවල විශාල ප්‍රමාණයකට ඇහෙන්න හඬ අවදි කරනවා. අවදි කරලා කියනවා මේ ආශ්චර්ය මගේ නෙමෙයි මගේ පුතාගේ. ඊට පස්සේ දෙන්නෙක් මවනවා. දැන් ප්‍රජාපති ගෝතමින් වහන්සේලා දෙන්නයි දෙන්නම කියනවා මේ ආශ්චර්යය මගේ නෙවෙයි මගේ පුතාගේ තුන් දෙනෙක් මවනවා දහ දෙනෙක් මවනවා ලක්ෂයක් මවනවා කෝටියක් මවනවා මුළු අහස්තලයේම කාසාය වස්ත්‍රයෙන් බැබලිනවා මේ සියලුම රූප කතා කරලා කියනවා මේ ආශ්චර්යය මගේ නෙවෙයි මේ ආශ්චර්යය මගේ පුතාගේ එහෙම ප්‍රාතිහාර්ය දක්වලා නැවත සියලුම රූප එකක් බවට පත් කරනවා එකක් බවට පත් කරලා විදුලියක් කෙටුවා වගේ අතුරුදන් වෙනවා විදුලියක් වගේ පෙනී හිටිනවා විදුලියක් වගේ අතුරුදහන් වෙනවා විදුලිය වගේ පෙනී හිටිනවා එහෙම විවිධ ප්‍රාතිහාරයන් දක්වලා බිමට බහැලා භාග්‍යතුන් වහන්සේට වැඳලා තමන් එක්ක පැවිදි වෙච්ච 500ක් මෙහෙණින් වහන්සේලාත් දැන් පිරිනුවම් පාණ්ඩයි ලෑස්තිය ඇගලුවොත් ඒ 500ටම කියනවා සියලු දෙනාම ප්‍රාතිහාර දක්වන්න කියලා සියලු දෙනාම ප්‍රතිහාර දක්වනවා. ඉතින් එහෙම ප්‍රතිහාරය දක්වන්න පුළුවන් අයත් හිටියා. එහෙම ප්‍රතිහාරය දක්වන්න බැරි අයත් හිටියා. නමුත් සියලු දෙනාම සංසාරයෙන් එතර වැඩපු රහතන් වහන්සේලා. ඇයි මේ මට්ටම් කීපයක්? ඒක තමයි දානි පූජා කරන වෙලාවේ සැකසීම ගෞරවය කියන කරුණවල එක එක්කෙනාගෙන් ඇතිවෙන අඩුපාඩුවේ හැටියට තමයි මෙන්න මේ අවසාන තැනට අර විදිහට ගියත් තරාතිරමේ උස් පහත් බවක් හිටලා තියෙනවා. එතකොට අපි කවුරුවත් කල්පනා නොකර ගණන් නොගන්න තැන මොන තරම් දේවල් තියෙනවද? ගෞරවය අඩු වුණොත් ඒකෙත් අඩුවක් අපිට එනවා. සැකසීම අඩු වුණොත් ඒකෙත් අඩුවක් අපිට එනවා. එහෙමනම් අපිට කවදාවත් මේ අනුපූර්ණ ප්‍රතිපදාව අමතක කරලා මේ ගමන යන්නත් බැහැ. අනුපූර්ව ප්‍රතිපදාවෙන් එතෙන්ට ආපු අයගේ අර උසස් පහත් බව ඇති උනේ ඒ අනුපූර්ව ප්‍රතිපදාවේදී තිබිච්ච අන්නාර අඩුපාඩුකම් අඩුපාඩුකම් නිසා. එහෙනම් මේ කරුණුත් මෙතෙන්ට හරි ගැඹුරු කාරණා හැටියට අන්තර්ගත වෙනවා. එහෙමනම් භාග්‍යතුන් වහන්සේ මේ කාරණා ටික දිගින් දිගට මේ දේශනාව තුළ අපට සඳහන් කරලා භාග්‍යතුන් වහන්සේගේ දේශනාවේ ගැඹුරු බව පැහැදිලි කළා. ඒ ගැඹුරු බවයි සතිපට්ඨානය තුළ සාකච්ඡා කරන්නේ. වෙනතින අපිට බුදුදහම හොයන්න නම් බෑ. අපිට බුදුදහම වෙනස් කරන්නත් වෙනස් කරන්නත් බෑ. මේ අනුපූර්ව ප්‍රතිපදාවෙන් පිටට අපිට යන්නත් බෑ. නමුත් අද බොහෝ දෙනාට ඇයි භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ මනා පිහිට නොලැබෙන්නේ? හුඟක් දෙනා හිතනවා භාග්‍යවතුන් වහන්සේ කාරණාව දේශනා කළා. ඒ කාරණාව ඔස්සේ ලේසි ලේසි පැත්තට අපිට හොයාගෙන යන්න ඉඩ තියලා තියෙනවා. ඒ හින්දා අපිට ඕනෑ ඕනෑ විදිහට පාර හොයාගෙන යන්න ඕනේ. නමුත් මේ ධර්මයේ අපිට ඕන හැටියට හොයාගෙන යන්න අපිට ඕන හැටියට මේක හොයන්න බෑ. අපිට ඕන සියල්ලම ਸਰවඥතා ඥාණයෙන් දේශනා කරලායි තියෙන්නේ. අපි කොහේ මේක හොයන්නද? උන්වහන්සේටත් මේ ධර්මය හොයන්න මහා කල්ප අසංඛ්‍ය 20යි ලක්ෂයක ගියා. එහෙනම් අය කොහෙද ඒකේ මට රින්ගන්න අස්සවල් ඉතුරු වෙලා තියෙන්නේ? ඒ හින්දා එහෙම කල්පනා නොකර අපි භාග්‍යවතුන් වහන්සේ පිළිබඳවම අප්‍රමාණ ශ්‍රද්ධාව උපදවාගෙන අප්‍රමාණ ගෞරවය උපදවාගෙන භාග්‍යවතුන් වහන්සේ දන්නාසේක මම නොදන්නාසේක්මය රහත් වෙන්න මේ පද හතර ඇති. භාග්‍යතුන් වහන්සේ දන්නාසේක මම නොදන්නාසේක ඒක කොතෙන්ටද ගැලපෙන්නේ කියන කාරණාව අපි ඉස්සරහට සාකච්ඡා කරමු. එහෙමනම් මේ අප්‍රමාණ ශ්‍රද්ධා ගෞරව පෙරදිරි කරගෙන අපි මෙතෙන්ට යන්න වෑයම් කරමු. ඊළඟට මහා වීරිය කොයි තරම් දරුවද සංසාරේ වෑයම් සංසාරේ පෙරුම් පුරපු අය මොනතරම් උත්සාහයක් ඕනද මේ සතිපට්ඨාන මාර්ගයේ ගමන් කරන්න ඒකට උදාහරණයයි මේක අපේ ශාසනයේ හිටියා සිටුවරේක් ශාසනය කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ කාලේ සිටුවරේක් හිටියා මේ තිස්ස තෙරුන්ගේ වීරය ගැන මෙතන කියන්නේ මේ සිටුවරයා මහ ලොකු ධනපතියෙක් නෙමෙයි. ඒ නිසා මේ කුටුම්බ කියන නමක් පාවිච්චි කරනවා. කුටුම්බ පුත්‍ර. මහ ලොකුම ධනපතියෙක් නෙමෙයි සිටුවරයෙක් වුණාට කොයිතරම්ද ධනය කෝටි 40යි. ඉතින් සඳහන් කරලා තියෙන්නේ කොහොමද? ඒගොල්ලෝ මහ ලොකු ධනපතිය නෙමෙයි. 40 කෝටියක ධනපතියෙක්. එහෙමනම් ධනපතිය කියපු අය එදා කොහොම ඉන්නේ ඇත්තේ? මේ කෝටි 40ක පවුලේ පුත්තු දෙන්නෙක් ඉන්නවා. බාල පුතා 30. 30 තරුණ වයසට ආවට පස්සේ පැවිදි වුණා. මේ වඩන්න ඕන වීරිය හැටි පැවිදි වෙලා ශ්‍රමණ ධර්මයේ ඉගෙනගෙන ඈතට කැලෑවේ ගියා මිනිස්සු කිසි කෙනෙක් එන්නේ නැති පැත්තකට. ඇයි නිදහසේ භාවනා කරන්න. එතකොට දැන් 30ට අයිති කෝටි 20. ඒකත් වැඩිමල් සහෝදරයාට අයිති වෙලානේ. වැඩිමල් සහෝදරයාගේ බිරිඳ කල්පනා කරනවා බැරි වෙලාවත් මල්ලි ටික කාලයක් ඉඳලා මහානකම අමාරුයි කියලා ආපහු ආවොත් ආපහු මේ කෝටි 42කට බෙදන්න වෙනවා. එයාට කෝටි 20ක්ම යනවා. භාගයක් දෙන්නේ නැහැ. ඒ හින්දා හොරු 100 දෙනෙකුට නායකත්වයේ දරන හොරු 5 දෙනෙක් හොයාගත්තා. ඒක හොරෙක් හොරු 100ක නායකයෙක්. එහෙම හොරු 500ක් හොරු 5 දෙනෙක් එකතු කරලා ඒ 5 දෙනාට සල්ලි දීලා කීවා තිස්ස හාමුදුරුවෝ ඉන්න දිහා හොයාගෙන ගිහිල්ලා මරන්න. ඔහු බැරි වෙලාවත් ඉන්න පුළුවන්. දැන් හොරු 500ක් කැලේට ගිහිල්ලා කැලේ පීරගෙන පීරගෙන පීරගෙන යනවා තිස්ස හාමුදුරුව හොයන්න. හොයාගෙන හොයාගෙන හොයාගෙන ගියා. හම්බුණා තිස්ස හාමුදුරුව. තිස්ස හාමුදුරුව ඇහුවා උපාසකවරුනි ඇයි ස්වාමීනි ඔබ වහන්සේ මරන්න කියලා අපිට අල්ලස් දීලා තියෙනවා. කවුද? මොකටද? මොන වාගේ සිද්ධියකටද? මොකවත් ඇහුවේ නැහැ. ඇහුවා උපාසකවරුනි මට එක රැයක් දෙන්න බැරිද කියලා. ඒ වෙලාව කියනවා රැයක් දෙන්න පුළුවන් ඔබ වහන්සේ පැනලා යයිද දන්නේ මොකද්ද මේ කැලේ දෙන ඇපය? උන්වහන්සේ කිව්වා ඇපයක් අරගෙන රැයක් දෙන්න කියලා කිව්වේ. ඊට පස්සේ විශාල ගලක් අරගෙන කැඩුවා මේ කලවයට දෙක. තමන්ගේ කකුලේ කලවයට දෙකට අර ගලෙන් ගහලා කැඩුව කලවයට දෙක. ඇහුවත් ඇද්ද කියලා. ඇති කීවා. මේ හොරු ටික සක්මන කෙරවල හදාගත්තා ගිනි ගොඩ. හදාගෙන මේගොල්ලෝ දැන් සක්මන කෙරවලට වෙලා නිදි. දැන් බලන්නකො මේ සිද්ධිය කොහොමද කියලා. Taman මරන්න ඇවිල්ලා ඉන්න පිරිස සක්මන කෙලවරේ ගිනි ගොඩක් ගහගෙන නිදි හෙට උදේට මරන්න. මගේ කලවැට දෙකම මා බිඳගෙන අප්‍රමාණ වේදනාවක්. කලවැට දෙකේ බිඳුන නිසා තියෙන වේදනාව පසෙක දාලා උන්වහන්සේ බැලුවා තමන්ගේ සිල් දිහා. මගේ සීලය කොහොමද? බලහම සීලේ අප්‍රමාණ පාරිශුද්ධත්වයක් මිසක් කිසිම පළුද්දක් කිසිම පළුද්දක් නෑ. අන්න ඒ ප්‍රීතිය නිසා ප්‍රමෝද්‍ය ඇති වෙනවා. ඒ ප්‍රමෝද්‍ය නිසා ඒ ප්‍රීතිය දිනු කරලා උන්වහන්සේ මාර්ගඵල ලැබලා අලුයම් කාලයේ වෙනකොට අති උතුම් මහරහත් බෝධිය ලබා ගන්නවා. වේදනාව පැත්තක දැම්මා. මහරහත් බෝධිය ලබලා හරි ලස්සන උදානයක් කියනවා. ඒ උදානේ මෙහෙම සඳහන් කරනවා උබෝ පාදානි චින්දිත්වා සංඤපෙස්සාමි වෝ අහං මේ මාගේ පාදයන් දෙකම බිඳගෙන මම ඔවුන්ට ඇපයක් දුන්නා අට්ටියාමි හරායාමි සරාග මරණං අහං අට්ටියාමි හරායාමි සරාග මරණං අහං මොකද මේ කියන්නේ මම පිළිකුල් කරනවා පෘථග්ජන ස්වභාවයේ මේ වීරයන්ගේ හැටි අර කාන්තාවට පුදුම බයක් මෙයා gedare ඒ කෝටි භාගයක් ගන්න නමුත් උන්වහන්සේ කියනවා මම පිළිකුල් කරනවා මම ලැජ්ජ වෙනවා රාග සහිත සිතකින් මැරෙන්න උනා නම් රාග සහිතව මැරෙන එක මට පිළිකුලක් මට ලැජ්ජාවක් ඒ නිසා මාගේ පාදයන් දෙකම බිඳගෙන මම ඔවුන්ට ඇපයක් දීලා රාග සහිත ලෝකෙන් එතර ආවා. ඒවාහං චිත්ත ඉත්වාන යතා භූතං විපස්සිතං මෙසේ මම සිතා ඇත්ත ඇති හැටියෙන් විපස්සනා කළා. රාග සහිත හිතකින් මැරෙන්න වෙන එක මට ලැජ්ජාවක්. එහෙම හිතලා මම ඇත්ත ඇති හැටියෙන් තේරුම් අරගෙන විදර්ශනා වැඩුවා. සම්පත් වූ අරුණුගමනේ අරහත්තම පාපුනි පාපුනින්ති සම්පත්තේ අරුණුගමනේ අරුණෝත්ගමනේ උදා වෙනවත් සමගම මම අරහත්ත්වයට පෙමුණා උන්වහන්සේම සඳහන් කරනවා මෙන්න මේ වාගේ වීරියක් ඕනෑ මේ සතිපට්ඨාන ගමන යන්න. තරම් මහ වීර්යයෙන් කටයුතු කරපු අය මේ මාර්ගයේ බොහොම වේගෙන් වේගෙන් ඉස්සරහට යනවා කියන කාරණාව මෙතන පැහැදිලි කරලා තියෙනවා. මෙතන ඊළඟට භාගතුන් වහන්සේගේ මේ අතිවිශිෂ්ට දේශනාවෙන් ටිකක් අපි සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවයි. ඉතින් මේකට පිවිසීමේ මේ කරුණු කාරණා තව කොතෙක් දේශනා කරුවත් ඉවර වෙන්නේ නැහැ. එනිසා අපි මේ මහා සතිපට්ඨාන දේශනාවල පිවිසෙන්න උත්සාහ කරමු. එවං මේසතං ඒකං සමයං භගවා කුරුසු විහෙරති. කම්මස්ස ධම්මං නාම කුරුණං නිගමෝ తత్రకో భగవా బిక్కు ఆమంతేసి బిక్కవోతి බදන්තේති තේ බික්ඛු භගවතු පච්චස්සෝසුං භගවා ඒතදවෝච මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ ආරම්භක පාඨය කුරු රට කම්මස්ස කෝම්හි කියන නියංගම මේ දේශනාව කරන්න භාග්‍යතුන් වහන්සේ තෝරගත්ත තෝරගත්ත තැන කුරු රට අද කුරු රට කියලා කියන්නේ කොහාටද කුරු රට කියලා කියන්නේ දිල්ලිය. එදා කුරු රට. මේ කුරු රට තමයි කම්මස්ස කෝමිදී කියන නිහංගම. මා විසින් මෙසේ අසන ලදී. භාග්‍යවතුන් වහන්සේ කුරු රට කම්මාස්ස ධම්මන නියංගමෙහි වාසය කරන ලදී. එවිට භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය කරන ලදසේක භික්කවෝ පින්නතුනි බික්කවෝ කියලා වචනයක් යම් තැනක සඳහන් කරලා තියෙනවා නම් ඒක භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රීමක ධාතුවෙන් පිටවෙච්ච වචනයක්. භාග්‍යතුන් වහන්සේ විතරයි භික්ෂූන් වහන්සේලාට බික්කවෝ කියලා ආමන්ත්‍රණය කරන්නේ. ඒක භාග්‍යවතුන් වහන්සේගේ වචනය නිසා සරියුත් මහරහතන් වහන්සේවත් බික්කවෝ කියන වචනේ පාවිච්චි කරලා නැහැ. ඒක භාග්‍යතුන් වහන්සේටම ඉතුරු කරලා තියෙනවා. ඒක තමයි භාග්‍යතුන් වහන්සේ ශ්‍රාවකයන්ට අමතන වචනය. නිසා වෙන කවුරුවත් ගෞරවය නිසා ඒ වචනේ පාවිච්චි කළේ නැහැ. සඳහන් කරනවා එතකොට සරියොත් මහරහතන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලා භික්ෂූන්ට කෙසේ ආමන්ත්‍රණය කළාද? ඇවැත්නි කියන වචනයෙන් ආමන්ත්‍රණය කළා තියෙනවා. ඇවැත් මහණෙනි, ඇවැත්නි ඉතින් මහා මහරහතන් වහන්සේලා Tamanට වඩා බාලයට ආමන්ත්‍රණය කරලා තියෙන හැටි ආවුසු කියන වචනේ. ආමන්ත්‍රණය කරලා තියෙන අය භාග්‍යතුන් වහන්සේ භික්කවෝ කියලා භික්ෂුන් වහන්සේලාට භික්ෂුන් වහන්සේලා බදන්ති ස්වාමීනි භික්කවෝ කියලා ආමන්ත්‍රණය කරාම බදන්ති ස්වාමීනි කියලා පිළිවදන් දෙනවා භාග්‍යතුන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේලාට මේ විදිහට දේශනා කළා. ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා. ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා. මේ තියෙන්නේ මේ සූත්‍රයේ ಉದ್ದೇಶය කියන කොටස. ප්‍රතිපට්ඨාන සූත්‍රයේ ಉದ್ದೇಶය කියන කොටස තමයි අපි මේ මුලින්ම සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. කෙටි ක්‍රම වලින් කෙටි ක්‍රමයක් උද්දේශය. ඒ ಉದ್ದೇಶය තමයි මේ ආමන්ත්‍රණය කරන්නේ ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා. සතර සතිපට්ඨානය ඊතා කෙටියෙන් ප්‍රකාශ කරලා තියෙන ආකාරය. එතකොට ඒකට කියන වචනයක් මොකද්ද? ಉದ್ದೇಶය. සතර සතිපට්ඨානය ඊටාම කෙටියෙන් ප්‍රකාශ කරපු තැනට කියන්නේ උද්දේශය කියලා. ඒ කාරණාවල් අපි මනාව අවධාරණය කරගෙනම ඉදිරියට යමු. එහෙම නැත්නම් ඉදිරියට යනකොට වැටෙන්නේ නැති වෙනවා. යම් උද්ගටිතඥ පුද්ගලයෙකුට මේ ಉದ್ದೇಶයේ කොටස ඇති. කාටද මේ උද්ගටිතඥ පුද්ගලයෝ කියලා කියන්නේ? වහා වැටහෙන ඥාන ශක්තියක් තියන අය. ඒගොල්ලන්ට මේ කාරණාව මහලකොට පැහැදිලි කරන්න ඕනේද? ඕනේ නෑ. මෙන්න මේ කෙටි ක්‍රමය කියලා දුන්නාම ඒගොල්ලන්ට ඒක මනාව අවබෝධ වෙනවා. සරියුත් මහරහතන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ මුළු ධර්ම දේශනාවම කරන්නේ වචනයයි දෙකයි. පැය ගාණක් කරපු දේශනාව වචනයයි දෙකයි. ඒ ප්‍රමාණවත්. ආනන්ද ස්වාමීන් වහන්සේටත් එහෙමයි. ඒ උපස්ථායක බවට පත් වෙනකොට මිල්ලීමක් කරනවනේ. ඉල්ලීම් පහෙන් එකක්. ස්වාමීනි මට හැම වෙලාවෙම ධර්ම ශ්‍රවණය කරන්න වෙලාවක් නැතුව යනවා. ඒ භාග්‍යතුන් වහන්සේගේ කටයුතු තියෙන නිසා උපස්ථාන කටයුතු. මා නැති තැන දේශනා කරන සියලුම ධර්ම කාරණා මට පස්සේ ඊටා කෙටියෙන් දේශනා කරන්න. ඒ කියන්නේ වචන දෙකෙන් තුනෙන් දේශනා කරන්නේ මහ දිගට නෙවෙයි.